හිරු නිවෙන හැන්දෑවක සිත් වැටිය අද්දර අඳින වර්ණ රේඛාව නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ හිරු නිවෙන හැන්දෑවක සිතුවම් කරන්නේ ස්වර්ණ ගුණවර්ධන හිරු නිවෙන හැඳෑවක උඹ හමු වෙන වෙලාවට කියනු බැරි තරමට සිතට සතුටක් දැනෙයි මාහට හිත වැටි අද්දර වර්ණ රේඛාවක් අඳින්නට සෙනසුරාදා සඳෑවක යලිත් හමු වී සිටි ඔබ අප ප්‍රියන්තනි ගමගීතිය නිෂ්පාදනයේ අද තුන සතියේ සෙනසුරාදා අපි හිරු නිවෙන හැන්දෑවක මේ විදිහට මුණ ගැහෙනවා දැන් මම සතියේ සෙනසුරාදා දවස්වලට වගේම තුන්වෙනි සතියේ සෙනසුරාදාවට අතිශයින් ආදරය කරන බව ඔබට කියන්නට ඕන. ඒ ඔබම හමුවන මොහොත ඒ බැවින්. මං කැමතියි ඔබ මේ වැඩසටහන රෙකෝඩ් කරගන්නවා නම්, පටිගත කරගන්නවා නම්. මොකද අප මේ වැඩසටහනේ ඉදිරිපත් කරන ගීත ආය ආයේ ඇහෙන්නට තියෙන ඉඩකඩ අඩුයි කියලා බොහෝ දෙනා අපට කියනවා. ඉතින් මේ ගීත අතරමැදි කිසිම බාධාවකුත් අපි නොකරන නිසා කිසියම් ආකාරයකට සංරක්ෂණය වීමක් ඔබ ළඟ තියෙනවා නම් ඒක කවදා හරි රසවත් මතකයක් බවට පත් වෙයි. ඒක නිසා අපි ඔබට මේ ගීත එකතු කරලා තියාගත්තට කමක් නැහැ කියන පණිවිඩය දෙන්නට ඕන. ස්වදේශීය සේවය ඉන්දික ජයරත්නගේ මඟ පෙන්වීම යටතේ හිරු නිවෙනා සඳාවක ඔබ සමග කතා බහේ යෙදෙන මම ස්වර්ණ ගුණවර්ධන නගරයේ සිටින ගැමියා සුනිල් සරත් පෙරේරා හුලියු ඉතා මියුරු මාතෘ ගුණය දැනවෙන ගීතයකින් අද මේ හිරු නිවෙන සැඳෑව අපි ආරම්භ කරන්නේ මෙය සංගීතවත් කොට ගායන්නේ සෝමරත්න පෙරේරා දුකෙන් විඳනොයේ දුක්ඛිනි නැත නිම්මා ආදරයේ සනාතනිකන राजा उबरे විදස දෙක හමුවට නිකලෙස මාතිත දැඩි කළ සැපත විපත දෙක හමුවට නිකලෙස මාතිත දැඩි කළ අම්මේ ඔබේ දයා ගුණය සාගරයේ දියට වැදිය ආදරයේ සනාතනක සංකල්පය අම්මා මා වෙනුවෙන් විඳ නොඑක් දුක්ගිනි නැත නිම්මා ආදරයේ සනාතනක

ඒ වචනවල තියෙන ඉස්පිලි ඇලපිලි. එතකොට ඒ වචන ඇදෙනවා ඒ තැන්වල. ඇදෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ අනුව තමයි වචනයට අරුපක් දැනෙන්නේ. සමහර ගීතවල සමහර වචන මැද්දේ ඇදෙනවා අපිට පෙනෙනවා. දැන් ආනන්ද සමරකෝමගේ ගීතයක් අපි ඔබට ඉදිරිපත් කරනවා. ඒ තමයි එන්නද මැණිකේ. දැන් ඒ ගීතයේ තියෙන ලස්සනයි කියන වචනේ. නමුත් ආනන්ද සමරකෝන්ගේ ගායනයේදී ලාස්සනයි කියලා. ලස්සනයි කියන එක අතිශයෝක්තියට නංවනවා. ලාස්සනයි කියලා. අපි කියනවනේ එහෙම. මොකද ලස්සනයි කියන වචනෙට තවත් අර්ථයක් දෙන්නට ඕන නම් ඒක ලස්සන වැඩි කියන්න ලස්සනයි කියන ඒ වචනේ වෙන වෙන තැන්වලිනුත් අදිනවා. හැබැයි දැන් ඇතම් ගීතවල මේ ලක්ෂණය මීට වඩා වෙනස් විදිහට අපි දකිනවා. ගීතයක් ඇදෙන්න ඕන තැන් නැති තැනකදී ඒ ගීතයේ වචන ඇදලා ගායනා කරනවා නම් එතකොට ඒකෙන් සිද්ධ වෙන්නේ රසයට බාධාවක් රසය බිඳීම මේ වගේ වචන කොච්චර ලස්සනද ලස්සන තැන හරියටම ලස්සන විදිහට යෙදුවොත් කියලා අපිට හිතෙනවා ආනන්ද සමරපෝන්ගේ ගීත අහනකොට මොකද මේ ගීතවල තිබුණ අති සරල බවක් කතා බහ කරනකොට දැනවෙන සංකේතාත්මක භාෂාවේ තියෙන ජීව ගුණය ඒ ගීත ඇතුලේ තිබුණා. ඒක නිසා තමයි ආනන්ද සමර්පොන් එදා යුගයේ හිටපු අනෙක් ගායකයින්ට වඩා වෙනස් ආකාරයකට සමාජයට දැනෙන්න පටන් ගත්තෙත් ඔහුගේ ගීතවල තිබිච්ච මිහිරියාව දැනෙන්නට පටන් ගත්තේ. ඒ ගීතවල තිබුණා අපූර්ව ගැමිකමක්. අපූර්ව සජීවී බවක්. භාෂාව සජීවී බවට පත් වුණු ගීත තමයි ආනන්ද සමරකෝන්ගේ ගායනා ඇතුළේ තිබුණේ. නගමනිකේ මමාතියඹට කඩන්තක කතිය මල් ඔහොලාසනයි ඔහොලාසනයි ඔහොලාසනයි ඔහොතිස්සක කතිය මල් කතා කළේ වචන ගැන. වචන හරියට කතා කිරීම පිළිබඳව ගුවන් විදුලියට තියෙන වගකීමක්. ඒ වගකීම පිළිබඳව සඳහන් කරනවා නම් භාෂා විෂයක ලිපි කියන මව සුගතපාල දිසිල්වා මහාචාර්යවරයාගේ පොතේ පෙරවදනයේ තියෙනවා. නිවැරදි භාෂාව හැසිරවීම ගැන දැනගන්නට නම් ගුවන් විදුලියේ ප්‍රවෘත්ති සංදර්ශනය අහන්නට කියලා. ඊට වසර 50කට පමණ ඉහතයි ඔහු ඒ බව සඳහන් කරන්නේ. අද වෙනකොට භාෂාව යම් ප්‍රමාණයකට වෙනස් වෙලා. ඒ වුණාට ගුවන් විදුලි භාෂාව තුළ නිවැරදි උච්චාරණය සහිත යෙදුම් අපිට අමතක කරන්නට බෑ. දැන් මම අද අපේ එක් නිවේදකයෙක් ගැන කතා කරන්න කල්පනා කළා. ඒ තමයි සුජීව හරිස්චන්ද්‍ර. ඔහු වෙළඳ දැන්වීම් නිවේදනය කිරීමේදී ප්‍රවෘත්ති නිවේදනය කිරීමේදී භාෂාවේ ලක්ෂණයන් නොබිඳ ඉදිරිපත් කරන්නන් අතර ප්‍රමුඛයෙක් හැටියට අද අපිට ඉන්න නිවේදකයින් අතරේ සඳහන් කරන්න පුළුවන්. මම ඇත්තටම ඉතාම කැමැත්තෙන් කියනවා ප්‍රවෘත්ති අහනකොට ප්‍රවෘත්තිවල සජීවීතාවය දැනගන්නට ඕන නම් ඒකේ තියෙන මිහිරියාව ඒ භාෂාව ඉදිරිපත් කිරීමේ විලාසයේ ඇති නිවැරදි ස්වરૂපය දැනගන්නට නම් සුජීවගේ ප්‍රවෘත්ති අහන්න කියලා. සුජීව හරිශ්චන්ද්‍ර කියන්නේ ඉතා දීර්ඝ කාලයක් තිස්සේ විචිත්‍ර වැඩසටහන් රාශියක් ඉදිරිපත් කරපු වෙළඳ දැන්වීම රාශියකට දායකත්වයේ සපයපු මාතර පැත්තේ ඉඳලා අපිත් එක්කම කොළඹ ආපු අපේ මිත්‍රයෙක්. ඉතින් ඔහුගේ ඒ කටහඬේ පවතින සජීවී ගුණය තව කාලයකට කෙනෙකුට අමතක කරන්නට පුළුවන් වෙන එකක් නැහැ. ඒ ඒ තරම්ම නිවැරදි ලෙස ඔහු ප්‍රවෘත්ති ඉදිරිපත් කරන නිසා. මට අතීතයේ ප්‍රවෘත්ති නිවේදක නිවේදිකාවන් ගණනාවක් මතක් වෙනවා. ඒ වුණත් මේ සජීවී උදාහරණයක් එක්ක මා ඔබට ඔහු පිළිබඳව සිහිපත් කරන්නට කල්පනා කළේ මේ හැන්දෑවේ. සුජීව හරිචන්ද්‍රගේ භාෂා භාවිතයේ විලාසය ඇතුළේ තියෙන මිත්‍රත්වය, සජීවී භාවය සහ විශ්වසනීයත්වය අපිට කාලයකට වෙන කෙනෙක්ගෙන් අහන්නට ලැබෙ දෙකක් නෑ කියලා මට හිතෙනවා. මේ වැඩසටහනට අපි අද තෝරගන්නවා සුජීව හරිශ්චන්ද්‍ර රචනා කළ ගීතයක් මේ ගීතය ගායනා කරන්නේ චන්ද්‍ර කුමාර කඳනාරච්චි සීතල වැහි පිණි වැටෙන නිසාවේ පාළුව අනිකම එක්වන යාමේ වියලුණු මගේ හද කුටියට අවුදින් කවුදෝ පවසන්නේ මොමුලා උඳුරන්නේ මම ඔබට ආදරේ මම ඔබට ආදරේ ඔබ මටද ආදරේ ඔබ මටද ඔබ මට සිද කඩ නැතන්ති ලකවෙන තව මොහොතක් ළඟන්නේ පවසන තව වදනක් ඔබ මටද ආදරේ ඔබ මටද ආදරේ මම ඔබට ආදරේ මම ඔබට ආදරේ තව දිනක් මුදා වෙද්දින් නොවනි දැස් මගේ ඇයමා අවශ්‍ය ඇගින්ෂින් මම ඔබට ආදරේ මම ඔබට ආදරේ ඔබ මටද ආදරේ ඔබ මටද ආදරේ කවුරුදෝ ඔබ මට මට ආදරේ දැන් අපි ඉදිරිපත් කරන්නට යන ගීතයෙන් පස්සේ හිරු නිවෙනා සැන්දෑවක ප්‍රථම අර්ධය නිමාවටපත් වෙනවා. දැන් ඉතින් මේ ප්‍රථම අර්ධය නිමාවටපත් වෙනවා කියන්නේ ආයෙ විනාඩි කිහිපයකින් මායි ඔබයි මේ විදිහටම මුණ ගැහෙනවා කියන එක. දැන් පස්ගේ දවස් ටිකේ අපි මේට අවුරුදු 47කට කලින් අභව ප්‍රාප්ත වුණු මහගම සේකරයන් පිළිබඳව විවිධ ආකාරයෙන් කතා බහ කළා. විවිධ ආකාරයේ සමරුම් උත්සව සංවිධානය කළා. ඔහුගේ ජීවිතයේ ගත කළ කෙටි කාල සීමාව තුළ ඔහු තරම් විශාල පැතිරුණු චේත්‍ර ගණනාවක වැඩ කළ කෙනෙක් නැද්දෝ කියලා හිතෙන තරම් ඔහු ජීවත් වුණු කාලය ඉතත් කෙටි නිසායි අපට එහෙම දැනෙන්නේ. දැන් ශේකර ජීවත් වුණේ ගුවන් විදුලිය. ඒ කාලේ ගුවන් විදුලිය ඉතාම ලොකු රසික සමූහයකින් පොහොසත් ආයතනයක්. මේ රසික සමූහය වැඩි වෙන්නට වැඩි වෙන්නට ඔවුන් සඳහා ඉතා උසස් නිර්මාණ ඉදිරිපත් කිරීම අවශ්‍ය වෙනවා. මෝහිනී නම් වූ සංකල්පය ඒ කියන්නේ අර දුහුලක් ඇඳ දුහුලක් ප්‍රවාගෙන රාත්‍රිය කම්පණයටපත් කරමින් පෙනී සිටින මිත්‍යාමය චරිතය තමයි මෝහිනී කියන්නේ. මෝහිනී පිළිබඳ ගීතයක් සේකර ලියනවා. ඒ ගීතේ සංගීතවත් කොට ගායනා කරන්නේ ආචාර්ය අමරදේව අමරදේවයන් සමග නීලා වික්‍රමසිංහ මේ ගීතයට ගායනයෙන් ගායක වෙනවා. දැන් මේ ගීතය අපි දැන් අහලා අමතක කරන්නට නෙමෙයි. මේ ගීතයේ ගායනය තුළ තිබෙන විචිත්‍රත්වයන් මොනවද කියලා හඳුනා ගන්නට උත්සාහ කරනවා නම් ඉතාම හොඳයි කියලා මට හිතෙනවා. එතකොට ඒක කරන්නට නම් මේ ගීතය අහලා එකතන නතර වෙන්න බෑ. යලි යලි ශ්‍රවණය කරමින් නීලා වික්‍රමසිංහගේ ගායනයේ ඇති මත සිලුපතන් ආචාර්ය අමරදේවයන් ඒට ලබා දෙන ගායනයෙන් ලබා දෙන විචිත්‍රත්වය සංගීතයෙන් මතු කරන ස්වභාවයන් මේ සියල්ලම ඔබ ග්‍රහණය කරගත යුතු වෙනවා. පිටර දේවල් කරන්න වෙලාවක් නැති කොහොමුණත් මේ ගීතය අහනකොට අර වචන ගායනා කරනවට වඩා සංගීතයම භාවිතයක් හැටියට ගනිමින් කරන විචිත්‍ර අත්දැකීමක් ඔබට විඳ ගන්නට ලැබෙනවා. අමරදේව ඔබත් එක්ක කතා කරනවා වගේ දැනෙනවා. නීලා වික්‍රමසිංහ ඔබ සමග සංවාදයේ යෙදෙනවා වගේ දැනෙනවා. මාගමසේකර තාම ඉන්නවා වගේ හිතෙනවා. අන්න මේ විදිහේ සංයෝගයක් අපිට දැනෙන්නට පටන් ගන්නකොට තමයි ගීතයක සාර්ථකත්වය කොයිතරම්ද කියලා අපිට හිතා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එහෙනම් හිරු නිවන හැන්දාවක අනෙක් කොටසේදී අපි මේ විදිහට හමු වෙනවා. කින් කින ජාලා කන්ද සුදින් ඔබ පාවි එනවා කන්ද උදින් ඔබ පාවි ගහකොළ ගොළුවි තරු කැට ඇහැරි සමීපව ඈත දිගන්තේ වැව් දෙනවා පෙර අඳින වර්ණ රේඛාව ශනිදා හැන්දෑවේ 6:30ට සුදේශීය සේවයෙන් හිරු නිවෙන හැන්දෑවක හිරු නිවෙන හැන්දෑවක හිරු නිවෙන හැන්දෑවක සිත් වැටිය අද්දර අඳින වර්ණ රේඛාව නිෂ්පාදනය ප්‍රියන්තනී ගමගේ හිරු නිවෙන හැන්දෑවක සිතුවම් කරන්නේ ස්වර්ණ ගුණවර්ධන හිතට අතර අඳින වර්ණ රේඛාව හිරු නිවෙන හැන්දෑවක යලිත් අපි මේ විදිහට මුණ ගැහෙනවා අද මම තෝරගත්තේ PLA සෝමපාල සහ චිත්‍රා සෝමපාල ගායනා කළ ගීතය. ගුවන් විදුලියේ සංගීතය තුළ තිබුණු මහා සම්ප්‍රදාය විසින් පිටමන් කරන්නටම තැත් කළ කොටසක් තමයි මේ බටහිර ක්‍රමයට සමීප ගායනා. නමුත් ඒ වගේ නිර්මාණ ගුවන් විදුලියේ ඇතුලේ කොහොම හරි මේ බාධාවල් මැද්දේ නිර්මාණය වුණා. ඒවා ආරක්ෂා වුණා බෙලඳු සේවය වගේ තැන්වල ඒවා ප්‍රචාරය වුණා. ඒ නිසාම ඒවා ජනතාව අතරට ගියා. පීඑල් සෝමපාලගේ සංගීතයත් එක්ක ඔහු ගීත පොත් ගණනාවක් නිර්මාණය කළා. අර පියානෝ වල වාදනය කළ හැකි ගීත රාශියක් ඔහු නිර්මාණය කළා. ඒ ගීත ඉතාම ජනප්‍රිය වුණා. බටහිර සංගීතයට ඍෂි පිරිස් අතර විතරක් නෙවෙයි සාමාන්‍ය සංගීතයේ ප්‍රියතර පිරිස් අතරත් මේ ගීත ඉතාමත්ම ජනප්‍රිය වුණා. Thank you. උකුලේ කලේ තබාලා උකුලේ කලේ තබා පිරි සිල් මාජලේ උකුලේ කලේ තබාලා උදෑසනින් තරුණ ලඳුන් පැන්ගෙන මේ යන්නේ ලිඳ උකුලේ කලේ තබාලා උදෑසනින් තරුණ ලඳුන් පැන්ගෙන මේ යන්නේ ලිඳ උකුලේ කලේ තබාලා කෙනා වෙවි තියුම් දසන් පපා දෙපා නගයි ත්‍රිපිපා ප්‍රභාදෙනින් නිරුගෙරසින් හිලේ සුරංගනෝ වගේ කුකුලේ කලේ සබාලා කුකුලේ කලේ සබා පිරි සිතිල්ලා මාදලේ කුකුලේ කලේ සබාලා කලේ කලේ සබලා ගමේ ලඳුන් කතා වෙමින් කලේ පිරි ජලේ යයි ගලා උදෑසනින් ගමේ ලඳුන් සුරංගනා උකුලේ තලේ තබාලා උකුලේ තලේ තබා කිරි කිල්ලා මාජලේ උකුලේ තලේ තබාලා උදැසනින් තරුණ ලඳුන් සෙනරත්නම්ගේ චිත්‍රපට අතරේ මේ දවස්වල ඉතාම ජනප්‍රිය විදිහට තිරගත වන ඔනියන් සෙල්වන් චිත්‍රපටය අපේ නළු නිලියන් පවා රංගනයේ යෙදෙන චිත්‍රපටය ඉතාම ඉහළ ආදායම් උපයා ගන්නට සමත් වූ චිත්‍රපට කීපයෙන් එකක් මේ ගෙවි ගිය අවුරුද්දේ ජනතාව අතරටපත් වුණා. ඒ නිර්මාණකරුවා තමයි මණිරත්නම්. මණිරත්නම්ගේ සිනමාව කිසියම් ආකාරයකට මැද පන්තියේ වාණිජ සිනමාවට ආසන්න තත්ත්වයක ඉතා විචිත්‍ර චිත්‍රපට ගණනාවක් අපට ලබා දුන්නා. 1987 වසරේදී ඔහු නිර්මාණය කරන නායකන චිත්‍රපටය. කමල හසන් ඉතා ප්‍රබල ඉතා දීර්ඝ කාලයක් තිස්සේ පැතිරුණු චරිතයක් මෙහි ඉදිරිපත් කරන්නේ. ඉලිය රාජා තමයි මේ චිත්‍රපටයේ සංගීතවත් කරන්නේ. ඒට අපූරු ගීතයක් තේමා ගීතය වගේ කඩින් කඩ ඇහෙන ගීතයක් තියෙනවා. ඒ ගීතේ කොටසක් ගායනා කරන්නේ මහාන්මාලු කමල් හසන්. ඉතුරු කොටස ගායනා කරන්නේ මහා සංගීතවේදියා වන ඉලයරාජා විසින්. මේ ගීතය එදා මෙදා තුර ලෝකේ පුරාම ජනප්‍රියත්වය ඉතා ඉහළ මට්ටමින් අත්පත් කරගත් ගීතයක් හැටියට හඳුන්වන එකයි නිවැරදි. එතකොට මේ ගීතය අපිට ඒ චිත්‍රපටයෙන් බැහැරට ගත්ත ඉතාම සොඳුරු බවක් එක්ක මහ පාළුවක් වගේ හැඟීමකුත් එක්ක අපට දැනෙන්නට පටන් ගන්නවා. ඔබේ කඳුළු මා හදවත බිඳී නොසැඟ වෙන්න සඳවත මේ ඔබ පීඩාවට පත් කළේ කවුරුන් විසින්ද? මණිරත්නම්ගේ නායකයන් චිත්‍රපටයෙන් ආ தென்பாண்டி சீமையிலே தேரோடும் வீதியிலே மான் போல வந்தவனே யாரடிச்சாரோ யாரடிச்சாரோ யாரடிச்சாரோ யாரடிச்சாரோ யாரடிச்சாரோ வளரும் பெறையே தேயாதே இனியும் அழுது தேம்பாதே அழுதா மனசு தாங்காதே அழுதா மனசு தாங்காதே தென்பாண்டி ஜிமையிலே தேரோடும் வீதியிலே மான் போல வந்தவனே யாரடிச்சாரோ யாரடிச்சாரோ யாரடிச்சாரோ யாரடிச்சா தென்பாண்டி சீமையிலே தேரோடும் வேதியிலே மான் வந்தவனே யாரடித்தாரோ யாரடி பாண்டி சீமையிலே தேரோடும் வீதியிலே மான் போல வந்தவனே யாரடித்தாரோ யாரடித்தாரோ யாரடித்தாரோ யாரடித்தாரோ யாரடித்தாரோ வளரும் பிறையே தேயாதே இனியும் அழுது அழுதா மனசு தாங்காதே அழுதா மனசு தாங்காதே தென் பாண்டி சீமையிலே தேரோடும் வீதியிலே மான் போல வந்தவனே யாரடித்தாரோ யாரடித்தாரோ யாரடித்தாரோ හැමෝටම ගමක් තියෙනවා. ගමක් තියෙනවා කියන බොහෝ අය ජීවත් වෙන්නේ ගමේ නෙමෙයි. ගමෙන් ඇවිල්ලා වෙනත් ගමක. ඒ ගම හැබැයි ඔහු ඔහුගේ ගම හැටියට පිළිගන්නේ නැහැ. නැත්නම් ඔහු ජීවත් වෙන නගරය ඒ ගම හැටියට පිළිගන්නේ නැහැ. ඒ ගමට ඉඳ හිටලත් මේ අය යනවා. අර මේගොල්ලෝගේ හිතේ තියෙන ගම එතෙන්දි දකින්නට හම්බෙන්නේ නැහැ. නමුත් ඒ ගම තමයි ගම. ඒ ගමේ කාන්තාවුරෙන් බැහැට අඳිනවා, පුංචි පුංචි දිය පාරවල් ගලාගෙන යනවා, ඉතා සොඳුරු දසුන් තියනවා, ඉතාමත් යහපත් මිනිස්සු ඉන්නවා, සියලු යහපත එකට එකතු වුණු ප්‍රදේශයක් තමයි මේ තමන්ගේ ගම කියන්නේ. ඇත්තම කතාව නම් ඒ ගම තියෙන්නේ හිතේ. ඒ ගමට ඕන වෙලාවක යන්න පුළුවන්. නගරයේ ඉඳගෙන, ගෙදර සෝපාවක ඉඳගෙන ඒ ගමට යන්න පුළුවන්. දැන් බොහෝ දෙනා මේ ගම අත්හැරලා එනවා. ඇයි මේ ගම අත්හැරලා එන්නේ? තමන්ගේ ජීවන අපේක්ෂාවන් වෙනුවෙන්. නැත්තම් ගමත් එක්ක හිත රිද්දගෙන. ඒ විදිහට ගමත් එක්ක හිත බිඳුණු තැන් බොහෝ අයට මතක තියෙනවා. ගමෙන් නගරයට ආපු බොහෝ දෙනාට මේ ගම පිළිබඳ තියෙන සංකාව ගීත රචකයින්ට ඉතා අපූර්ව මාතෘකාවක් බවට පත් වෙනවා. දයරත්න රණතුංග ගායනා කරන මේ ගීතය උපාලි ධනවල විතානයි රචනා කරන්නේ. හිමි දිරියේ හිරු එළියට මං යනවායි ගමට නුඹ නැතිලා කෙලෙසද මා ගමේ ගිනින්නේ අඳුර වැටේ ගල සැදවෙන්නා විදී පාට වලා කුලක පුරා බලන තරුණුලක් ඔබේ දැස කියා මගේ සිතයි කියයි ඒලියයි නිදිර කුසා ඉලවා කන්නේ හිමිදිරියේ මං යනවායි ගමට ඔබ නැති දාකේසද මා ගමේ ඉන්නේ අඳුර වැටෙනා ගැලපකරන්නා බාදදුවට වේගත මට හිමින ගෙපැල හදා කල්බලුවට වැළපෙන්නේ සුබන කැතිල් නැලිකේත බුදු පොළ නන්නේ හිමිවිරි හිමෙලියට මං යනවායි ගමට උඹ නැතිලා එලෙසද මා ගමේ ඉන්නේ අඳුර වැටෙනා ගැලපැද දෙන්නා අඳුර වැටෙලා හිරු නිවෙන හැන්දෑවක සිත් වැටිය අද්දර අඳින වර්ණ රේඛාව ශනිදා හැන්දෑවේ 6:30ට සදේශීය සේවයෙන් හිරු නිවෙන හැන්දෑවක හිරු නිවෙන හැන්දෑවක ගායකයෙක් වෙන්නේ කොහොමද? ඒක කෙනෙකුට ප්‍රශ්නයක්. ගායකයන් වෙන්න උත්සාහගත්තු බොහෝ දෙනාට ගීත ගායනා කරන්නට පුළුවන්කම ලැබෙනවා. ගීත ගායනා කරනවා ඉදිරිපත් කරනවා නමුත් ගායකයෙක් හැටියට පවතින තීඩකඩ ලැබෙන්නේ නැහැ. ගීතයක් පටිගත කරලා රසික ප්‍රජාව අතරට මේ ගීතය යවුවහම යම් කිසි ආකාරයකට ගායකයෙකුගේ කාර්යභාරය අවසන් වෙනවා. නමුත් ගායකයා විසින් එසේ ලබා දෙන ගීතය රසිකයා බාර ගන්නා බර තමයි ගායකයාගේ ප්‍රවැත්ම බවට පත් වෙන්නේ. දැන් අපි ඉස්සෙල්ලා කිව්වේ ගායකයෙක් වෙන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. දෙවෙනි කාරණා තමයි ගායකයෙක් වෙන්නේ මොකටද? කෙනෙකුට කියන්න පුළුවන් සමාජයේ පිළිගැනීමක් ලබා ගන්නට කියලා. සමාජයේ පිළිගැනීමක් හම් වෙන්නේ බඳු ගායකයෙකුටද? දැන් මෙන්න මෙතෙන්දී තමන්ට ගායනය පිළිබඳව කිසියම් අදහසක් තිබුණා ඒක සමාජගත කිරීමට තමන්ගේ ගීතේ පාවිච්චි කළ ගායකයන් පිළිබඳව මතක් වෙනවා. ඒ වගේ ගායක පිරිස් අපට හිටියා. ඒ වගේ ගායකයින් අපේ මතකයේ තවමත් ඉන්නවා. ඔවුන් ප්‍රේම ගීතයක් ගායනා කළා. සරල ගීතයක් ගායනා කළා. මව්ගුණ ගීතයක් ගායනා කළා. බොදු ගීතයක් ගායනා කළා. මේ හැම ගීතයකටම තමා තුළ තියෙන සංකල්පමය රූපය ඒ ගීතය ඇතුළට ඇතුළත් කරනවා. එතෙන්දී ඔහු කල්පනා කරන්නේ නැහැ අර සුගායනීය හඬක තියෙන මිහිර. ඊට වඩා මේ පණිවිඩයේ තියෙන ගැඹුර තමයි ඔහුගේ ගායනයෙන් ඉස්මතු වෙන්නේ. එහෙම මතක් වෙන කෙනෙක් ගුණදාස කපුගේ. රැයේ අඳුරට හඬන මමද ලිහිණිය කුවෙන් වැදුණු තතු පිරේ මදින අප දෙදෙන තතු කඩාමේ ලෙසින සිඳී දිය ගඟ දැල හැර දැමුවේ කවුද සඳට දොස් නොකියන්න අඳ කුමක් කරන්නද බාල වයසින් මරුණ ප්‍රේමයති තරු පිළිය හදන මමද දිනියකුවේ වැඩුණු සතු පිරේ මදින කවි පොත් කියවනවට වඩා කවිය සමාජ මාධ්‍ය අවකාශයන් තුල කියවන පිරිස ඊටාම ඉහළම අගයක් ගන්නවා. ඔවුන්ට කවි ලියන අයත් ඒ අවකාශයේ තරාතිරම ඒ අවකාශයේ තියෙන සීමාවන් යම් ප්‍රමාණයකට දන්නවා. ඒක නිසා අද වෙනකොට ලියවෙන කවි බොහොමයක් හුඟක් කෙටි කවි. කෙටි කවියක තියෙන වැකි කීපය අපිට ඊට පස්සේ ඒ කවිය කියවුවට පස්සේ බොහෝ වේලාවක් යනතුරු මතකයේ තියෙනවා. එතකොට ඒ ඒ කවිය විසින් අපිව ආක්‍රමණය කළා අපිව අත්අඩංගුවට අරගෙන අපිට ඒ කවියේ තියෙන යම් යම් දේවල් යලි යලි සිහිපත් කරන්නට අප පොළඹවනවා. ඒක තමයි අද කවියා තියෙන අභියෝගය. උන් මේ කවිය ඉතාම සාර්ථක ලෙස ඒ කාර්යය ජය ගන්නා ආකාරය අපිට යම් යම් වෙලාවල් වලට දකින්න ලැබෙනවා. ගුවන් විදුලියේ ඉන්න ඒ වගේ දක්ෂ කවියෙක් මට ඔහු පිළිබඳව නිතරම මතක් වුණා. ඒ තමයි මලින්ත දේශප්‍රිය. මලින්ත දේශප්‍රිය ඉතා ශූර නාට්‍ය රචකයෙක්. ඔහුගේ කවිවල මේ කෙටි බව සහ මේ කෙටි කමත් එක්ක මතු කරන ගැඹුරු ඉතා අපූර්වට දකින්නට ලැබෙනවා. දැන් මෑත කාලයේ සාරිය පිළිබඳව සමාජමය ප්‍රශ්නයක් සමාජයේ ඉතා විශාල වශයෙන් කතා බහට ලක් වුණානේ ගුරුවරියන්ගේ සාරිය පිළිබඳව. දැන් ඒකටත් ළඟින් යනවා වගේ මේ කවිය. අපි මලින්තගේ කවිය අහමු. අද හිරුනිවන හැන්දෑවේදී. නැබ වසන් ගන්නන දෙපනද මුවා කරවන ඇගේ සාරිපුත අග සොඳුරු ගිනිදළු මෝස්තරයක් Thank you. ඉතින් ආයමත් මට බලන් ඉන්න වෙනවා පෙබරවාරියේ 3 වන සතිය වනතුරු. ප්‍රියන්තනි ගමගේ මට කරදර කරන තුරු. මාෂකින් මුණ ගැහුනේ නැහැ කියලා දිනපතා සිහිපත් වන එක මගේ වරදක්. ඔබව දිනපතා සිහිපත් වීම මගේ වරදක් නොවේ. ඔබටත් මාව සිහිපත් වෙනවා නම් එය මගේ ජයග්‍රහණයක්. හැමදාම හිරුනි වෙන හැන්දෑවට මට ඔබ මතක් වෙයි. ඒ කියන්නේ හැමදාම අපි හමු වෙනවා. මම ස්වර්ණ ගුණවර්ධන. අද හිරුණි වෙන හැන්දෑවක නිමාව සටහන් කරන්නට අප තෝරාගත් ගීතය දිව්වේ විජිත් කනුගල. විජිත් කනුගල ලියූ මේ ගීතය ගායනා කළේ කරුණාරත්න විජේවර්ධන. ඔබට යහපතක් වේවා. Thank you. රහසින් කියවමි මං අද රැතත් ඒ තරම් රසට ලියන්න පෙම්පත් මට හමුනේ නෑ කවුරුත් තවමත් ඒ මැනිකේ අහසින් කියවමි මං අද රැතක් ඒ තරම් රසුත් ලියන්නට පත මට හමුනේ නෑ කවුරුත් තවමත් 你快走。